දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිගල නිස්සරණ වනසෙනසුනේදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස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 මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම තණ්හා ක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාණය අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිපාණන් වහන්සේ ප්‍රධාන කරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි සුද්ධානියන මාතෘකාව යටතේ ප්‍රාර්ථනා ලබන දේශනා මාලාවේ 11 වෙනි දේශනයයි නාමයක් රූපයක් කප්පී කරගෙන පස්සේ හටගන්නේ නාමයෙන් කෙරෙන නම් කීමෙන් රූපයට අධිවචන සම්පස්සේ දුක් රූපයෙන් ලැබෙන ගැටීමෙන් නාමයට ප්‍රතිවි සම්පස්සේ සැලකෙන නිසා බව පසුගිය දේශනාවේදී විස්තර කරන්න ලැබුණා. පස්ස කියන වචනය ධර්මයේ ඉදිරියට තිබෙන ආකාරයට ඒ ස්පර්ශයේ පස්ස කියන වචනය සම්පූර්ණ වන්නේ මේ අධිවචන සම්පස්සේ ප්‍රතිවි සම්පස්සේ කියන අංග දෙක එකතු වෙලා. ඒ වගේම රූපම් කියන වචනයට බුදු පියාණන් වහන්සේ දුන්න විශේෂ නියුක්තියකුත් අපේ පසුගිය දවසේ සඳහන් කළා කජ්ජනීය සූත්‍රයේ සංයුක්තනිකායේ ඛණ්ඩ සංයුක්තයේ කජ්ජනීය සූත්‍රයේ සඳහන් වෙන නියුක්තිය කුප්පටි කුහෝ විස්තරේ තස්මා රූපම් පිළිච්ච කියන්නේ බුදු පියාණන් වහන්සේ මේ රූපය පිටස්කන්ධ හඳුන්වලා තිබෙන්නේ මේ රූපණය වන නිසා මොනවද රූපණය වන්නේ සීතලෙන් උෂ්ණයෙන් උසගින්නෙන් පිපාසාවෙන් මදි මදුරු ආදීන්ගේ ස්පර්ශයෙන් ඒ විදිහේ වලින් රුක්තම වෙන නිසා ඊට රූපේ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. මෙන්න මේ උත්තරාර්ථය විග්‍රහ කිරීමේදී අපි මේ රූපස්කන්ධය තුලාලයකට සමාන කළ හැකි බව සඳහන් කළා. අපි ආදී තෝරලා තිබෙන ආකාරයට මේකට දෙන අර්ථය නිරුක්තන කියන වචනයට දෙන අර්ථය හිතන පෙළෙන ගැටෙන ලිරෙන දුන්නස් වන කියන ඒ අදහස ඒ අර්ථය දීලා තිබෙන්නේ මේ හිතන පෙළෙන ගැටෙන ලිරෙන දුන්නස් වන ගති සාමාන්‍යයෙන් පහසුවෙන් ඉඳන තුවාලයක් ඇති කෙනෙකු තුළ පහළ වන ප්‍රතික්‍රියා සිහි ගන්නවන දුර්වල මේ ඉඳන ගතිය නිසා කටුක සම්ප්‍රසයත් ඇතිවෙත කියන ඒ නිසා ඉතාමත්ම අර්ථවත් කටුක කියන වචනේ මූලික අර්ථය නම් ගැටීමයි රූප සංඥාවක් හටගන්නේ සුවාලයේ ඉතිමත් වෙනි මේ ගැටීම නාම ධර්මයන්ගේ පිහිටෙන් තේරුම් ගැනීමට උත්සාහ කිරීමයි. රූපෙහි යමක් ගැටුණ විට හටගන්නා දැනෙන වේදනාව ඔස්සේ ඇති කරගන්නා රූප සංඥාව එනම් රූපය හඳුනා ගැනීම අඳුරෙහි අන්ධයකගේ අතපත ගෑමක් වගේ. අපතහසවන රූපයේ නියමකත්වයේ සැකකර ගැනීමට සාමාන්‍ය ලෝකයේ ඇසහැර බලනවා. ඒ වගේම ඇසට පෙනෙන රූපේ නියම තත්ත්වය දැන ගැනීමට අතදා බලනවා. අපිට හසුන රූපේ නියම තත්ත්වය දැන ගැනීමට ඇසහැර බලනවා. ඇසට පෙනෙන රූපේ නියම තත්ත්වය දැන ගැනීමට අතදා බලනවා. මේ දෙකම අර අන්ධිකගේ වැඩ වගේ. නමුත් මේ එක ක්‍රමයකින්වත් මුලාව සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීමට ලෝකයා අසමත් වෙනවා. ඊට හේතුව ඝන සංඥාව අනුව නිගමනයකට ගොවීමට පුරුදු සිටින නිසායි. භෞතිත්‍ය විභෞතිත්‍ය යන අන්ත දෙකට පුදුමින්නේ මේ රූපය පිළිබඳව දක්තු ඝන සංඥාව බව අපට කලහවාද සූත්‍රයේ සඳහන් වන එක්තරා ගාථාර්ධයකින් පෙන්වන්න කරන්න පුළුවන්. අපි ගියවර ඒ ගාථාර්ධයක් උපුටා දැක්වුවා. රූපේසු දිස්වා විභවං භවං ච නිච්ඡං කුරුති ජන්තු ලෝකී රූපයන් පිළිබඳව විවාශයක් සහ පැවැත්මක් කියන මේ කාරණා දෙක දැකලා ලෝකේ මිනිස්සේ යම්කිසි නිගමනයකට එළඹෙනවා. නිසක වශයෙන් රූප ධර්ම තිබෙනවා ඒකාන්ත වශයෙන් පවතිනවා කියන හැඟීම ඇති කරගන්නවා මේ සාමාන්‍යයෙන් ලෝකයා. මේ ඇති කරගත්තු අදහස රූප සංඥාවක්. අර ගැටීම නිසා ඇති කරගත්තු එක්තරා සංඥාවක්. මේ රූප සංඥාව කොයි මට්ටමින් ගත්තත් මේක එක්තරා විදිහක අන්ධීකගේ විදමනයක් වෙන දෙයක්. මෙන්න මේ අනුව තමයි ලෝකේ භව විභව කියලා අන්තගාමී දෘෂ්ටි දෙක තහවුරුලා තිබෙන්නේ. මේ රූප ධර්මයන් ද්‍රව්‍ය පිළිබඳව නොයෙකුත් විදිහේ මති මතාන්තරින්වත් ලෝකේ පවතින ඒවා ඒකාන්ත වශයෙන් සත්‍ය දේවල් ඇහිට අපට හසුවන ඇටට පේන දේවල් ඒකාන්ත වශයෙන් පවතිනවා කියන හැඟීමක් ලෝකේ තිබෙනවා. ඒකට යම් කිසි දෙයක් යම් කිසි කාල සීමාවක් පවතිනවා ඊළඟට ඒ නැති වෙලා යනවා. ඉතින් මේ අනුව ලෝකේ හැම දෙයක්ම ඒකාන්ත වශයෙන් පවතිනවායි ඒ වගේම එක්තරා අවස්ථාවක ඒවා විනාශ වෙලා යනවායි කියලා මේ විදිහට භව විභව වශයෙන් දෘෂ්ටි දෙකක්. අන්තනාමි දෘෂ්ටි දෙකක් ලෝකේ පැනගිලා තිබෙනවා. මේකත් මේ රූප සංඥාවක් එක්තරා විදිහක බිරිඟුවක් ඔස්සේ දිනුවක් වෙන දෙයක් මේක. එක්තරා විදිහක මුලාවක්. අර බුදු පියාණන් වහන්සේ ජටා සූත්‍රයේදී දක්වලා තිබෙන්නේ නාමය රූපය පටිඝ රූප සංඥාවක් යම් තැනක නැති වෙනවා නම් උපරේෂණය වෙනවා නම් සම්පූර්ණයෙන් වලක්වන්න ලබනවා නම් අන්න එතන අන්තෝජත බහිජතෝ සෝපි මේ මූලමත් සංකාර ගැටලුවම විසඳුම බව කපාහරණ බව ප්‍රකාශ කරලා තිබෙනවා ඒක මේ මේ අපිට විග්‍රහ කරන්න තරම දුරට තේරුම් ගන්න පුළුවන් මේ නාමයක් රූපයක් ඒ වගේම පටිඝාත රූප සංඥාවක්. මේ පදසතරම වේදගත් වෙනවා. පටිඝේ රූප සංඥා. ඒක අර හඳුන්වන පටිඝ සම්පස්ස අපි වචන සම්පස්ස කියන වචන දෙකට සමානයි. එතකොට රූප සංඥාව ගැන විශේෂ ඥානක් තියෙනවා නම් මේ රූප සංඥාවට මූලික හේතුව වන්නේ ස්පර්ශයයි. ඒ නිසාම මේ කලහ විවාද සූත්‍රයේ දක්වලා තිබෙනවා භව විභව දෘෂ්ටි දෙක පැන ගැනීමට හේතු වන්නේ ස්පර්ශයයි කියලා. ස්පර්ශය නිසා මේ භෞතික දෘෂ්ටිය කියනවායි කියලා. මේ ස්පර්ශය පිළිබඳ විග්‍රහය ක්‍රමක්‍රමයෙන් ගැඹුරට ගෙන යන විදිහේ ප්‍රශ්නෝත්තර මාලාවක් සූත්‍ර නිපාතේ ඒ කලහවාද සූත්‍රයේම දකින්න ලැබෙනවා. ප්‍රශ්න ලෝකස්මින් කුතෝ නිදාන ප්‍රශ්න අසනවා ලෝකයේ ස්පර්ශය කුමක් නිදාන කොටගෙන පවතින්නේ කුමක් හේතු කොටගෙනද පවතින්නේ කියලා. ඒකට දෙන පිළිතුර නාමං රූපං ප්‍රතිච්ඡපස්සෝ නාමය රූපය නිසා ස්පර්ශය ඇති වෙනවා කියලා. ඊළඟට අසන ප්‍රශ්නය කිස්මින් විභූතේ න පුරාන්ති පස්සා තුනක් නැති වූ කල්හි ස්පර්ශය ස්පර්ශ නොකෙරෙද්ද ඊට දෙන පිළිතුර රූපේ විභූතේ න පුරාන්ති පස්සා රූපේ නැති වූ කල්හි ස්පර්ශය ස්පර්ශ නොකෙරෙද්ද ඊළඟට අතන ප්‍රශ්නයක් පිළිතුරක් ඉතාම කුලදක ගැඹුරු ඒ වගේම ගැඹුරු විදියේ ස්වරූපයක් දරන ධර්ම විග්‍රහයක් ඒ නිසා අපි මේ ගාථා දෙකම සම්පූර්ණයෙන් උපුටා දක්වන්න උත්සාහ කරනවා. ප්‍රශ්නය මේකයි. කතං සංයතස්ස විභෝති රූපං සුඛං දුඛං වාපි කතං විභෝති ඒකං මේ පබ්බේ යථා විභෝති සංජානනං ඉති මනෝං කතං සංයතස්ස විභෝති රූපං එසේ සමන්විත වූ රූපේ නැති වේද සුඛං දුඛං වාපි කතං විභෝති සතරුද්දකද කෙසේනම් කුල ආකාරයකින් නැති වේද ඒකම මේ බබෝ යථාරිභෝති මේවා නැති වෙන ආකාරය මත කියන මනව සංඥාඥාන ඉති මේ මනෝ මේ කාරණේ දැනගන්නේ යන මේ අදහස මත ඇති විය. ඒකට ඒකට දෙන පිළිතුර මේකයි. ආශ්චර්යමත් පිළිතුර සංසංයේ නවිසංසංයේ නෝපිය සංයේ නවිදේත සංයේ ඒවං සමේතස විභූති රූපං සංඥානිදානහි ප්‍රපංච සංඛා. මේ සංසංයේ මේ කියන්නේ මේ අර රූපේ විභූත වූ එහෙම නැත්නම් රූපේ නැති වූ තත්ත්වයක් ලැබූ ඒ වගේම සැප දුක් දෙක නැති කරගත් තත්ත්වයක් ලැබූ පුද්ගලයෙකු පිළිබඳව මේ විස්තරය කෙරෙන්නේ මේ සංඥා සංඥා ඒතනත්ත සාමාන්‍ය ප්‍රකෘති සංඥාවෙන් සංඥා වූයේ නෙවෙයි ප්‍රකෘති සංඥාවෙන් යුක්ත නැත්තේ නෙවෙයි කියන එක ඒ වගේම නිසංඥ සංඥා විකෘති සංඥාවෙන් යුක්ත සංඥාවක් කුත් නෙවෙයි එතන ඒ කියන්නේ නිසංඥ වූ පුද්ගලයෙකුත් නෙවෙයි සිහින තියෙන පුද්ගලයෙකුත් නෙවෙයි මේ සංඥා සංඥා නිසංඥ සංඥා මොකද අසන්නේ ඒ වගේම සංඥාවෙන් තොර තත්ත්වයකට නෙවෙයි. ඒක දැන් නිරෝධ සමාපත්තිය නැත්නම් ආසන්නකත් ආදී ස්ථානවල තිබුණා වගේ ඒ සංඥාව ඒත්තර නැති තත්ත්වයකට නෙවෙයි. මේ විකෘත සංඥා. සංඥාව ඉක්මන තත්ත්වයකට නෙවෙයි. ඊනම් සංයෝගස් මේ භෞතික රූප. මේ ඔක්කොම නොවේ නොවේ කියන ඒවා මේ හතරට තියෙන්නේ. රූපද දෙකේ. ඊනම් සංයෝගස් මේ භෞතික රූප. තුමිනු කදේ කියනවා. මෙන්න මෙසේ සමන්විත වූ රූප කුම්පේ නැති වේ. සංඥා නිදානාහි ප්‍රපංච සංඛා. මක්නිසාද මේ කියලාතන විතර තියෙන හේතුව දැක්වීමයි සංඥා නිදානාහි ප්‍රපංච සංඛා. ප්‍රපංච සංඛා වූ සංඥාව නිදානි කොට ඇති හේතුව. එතකොට මෙන්න මේ ධාතාවේ අර්ථ විග්‍රහය පිළිබඳව අපිට විශේෂයෙන් යමක් කියන්න සිද්ධ වෙනවා. මක්නිසාද මහා නිද්දේශයේ උඩ තෝරලා තියෙන්නේ, මේ ධාතාව තෝරලා තිබෙන්නේ මේ අර චතුර්ථ ඥානෙ ලබාගත් කෙනෙක් එතුම අරූප ඥානෙ වන ආකාසාංචායතනයේ පිටට සිත යොමු කරන අතුරු අවස්ථාවනකයි මේ ගාථාව තේරුම් කරලා දීලා තියෙන්නේ. ඒක තෝරන් දීලා මොකද අර නවිභූත සංඥා කියන එක එතන ඒ අරගෙන තිබෙන්නේ නවිභූත සංඥා කියන්නේ අරූප සංඥාපත්තියක් නෙවෙයි කියන එක. ඒක සාමාන්‍ය චිත්ත tattwයක් නෙවෙයි, විසඤ්ඤ වූ tattwයක්ත් නෙවෙයි, අසඤ්ඤ tattwa නිරෝධාදී tattwයක්ත් නෙවෙයි. අනුන්ට සමාපත්තියක් නෙවෙයි. එතකොට ඉතින් ඉතුරු වන්නේ මෙන්න මේ විදිය අතුරු අවස්ථාවක් තමයි ඒක නිසා වෙන්නේ නැති අනුනිද්දේශය මේක තෝරන්නේ ආරුක්ක මග්ග සමන්දී කියලා. ආරුක්ක ධ්‍යාන වලට යන මාර්ගයෙන් සිටිය තැනැත්තෙකුගේ චිත්ත tattwe විදිහට ඒක තෝරන්නේ. ඒ වගේම අනිකුත් අටුවාව ඒ විදිහට තෝරනවා. නමුත් මෙතන කල්පනාට උදානකොට මේ සූත්‍රයේ ඒ සකස් මානවත් මේ සූත්‍රයේ ඒ ධර්ම විග්‍රහය පිළිබඳ ඉදිරිපත් කළ තියෙන ආකාරය අනුව කල්පනා කරලා බලනකොට මෙතන තියෙන ඊට වඩා ගැඹුරු යම් කිසි ගැඹුරු තත්ත්වයක් ලෝකෝත්තර තත්ත්වයක් මෙතන තිබෙනවා. භූතය සමතික්කම රුණාකයෙන් අරුප ධ්‍යාන ආදීදී කියන ඒ විදිහට එහෙම නැති කිරීමක් නෙවෙයි මෙතන ලෝකෝත්තර වශයෙන්. ප්‍රහාණ වශයෙන් ඉක්මවීම මෙතන හඳුන්වන්නේ. විශේෂයෙන්ම මේ අවසාන පදයෙන් කියන සංඥා නිදාන උපපංච සංඛා මේ උපපංච සංඛා කියන්නේ විදර්ශනාවට අයත් පදයක්. ඒ වගේම අර ඒ සූත්‍රයේ මුලින්දම එන්නේ විදර්ශනාට ගුරු මහා ගැඹුරු වන්දනේ ප්‍රශ්න මාලාව. ඒක අපිට දක්වන්න පුළුවන් ඒ සූත්‍රයේ කර්මවිවාද සූත්‍රයේ ධාතහ දහසකින් සමන්විත සූත්‍රය. ඒකේ පළවෙනිම ධාතාව ධාතාවෙන් ලැබෙන ප්‍රශ්නේ පුතු පුතා කලවා විවාදා පරිදේවසෝකා කාමච්චරාච මානති මානා තාපේතුනාච පුතෝ පහේතා තදින්ද බ්‍රහ්මී කලහ විවාදයේ එතනින් හටගත්තා නුද හිතේ පහිත කලහ විවාද ඒ වගේම පරිදේව සූකාරතා මච්චරාජ සූක පරිදේව ඇඳින් බලපීම් මච්චරිය ඒ වගේම තේසුඤ්ඤ ආදී පරිදේව සෝතාහ මච්චරාත මානාතිමාන ඒ වගේම මානාතිමාන කියන ඒ ක්ලේශ ධර්ම ඊළඟට තේසුඤ්ඤ කියලා කියන කිසුනාවාත ඒ ලාම්කීන් ආදී මේ නම කෙලස් ධර්මද ඇතිවන්නේ කොතනින්ද කියන එකයි මේ මූලික ප්‍රශ්නය. මේ ප්‍රශ්නයට පිළිතුරු දීම වශයෙන් තමයි මේ සූත්‍රයේ දාත අදාතයෙන් සමන්විත සූත්‍රයේ ක්‍රමක්‍රමයෙන් විකාශනය වන්නේ. ඒ ප්‍රතිත සෞත්පාද ඥානයට අනුව ඒ දක්වනවා අර කලහ විවාදවලට හේතු විදිහට දක්වනවා කලහ විවාදයේ පියාපරිතා කලහ විවාද. ඒ කියන්නේ යම් යම් දේවල් ප්‍රිය වශයෙන් සැලකීම නිසා කලහ විවාද ආදී තියෙන බව දක්වනවා. කදිට අර ධම්මවලට පුරුක් වශයෙන් විකාශනය වන්නේ මේ සූත්‍රයේ. ඒකට පියාපරිතා කලහ විවාද ආදී වශයෙන් දක්වනවා. ප්‍රිය වශයෙන් යමක් සැලකීම නිසා කලහ විවාද තියෙනවා. ඊළඟට ප්‍රශ්න කරවසන් ප්‍රශ්නේ මේ ප්‍රිය කියන එක අදහස කියන්නේ කොහොමද කියලා. ඒකට හේතුව හැටියට දක්වන්නේ ඡන්දය. ඡන්ද නිදානම් පියානි ලෝකී. ලෝකේ ප්‍රිය විදියට සැලකන දේවල් ඡන්දය මුල් කරගෙනයි. කැමැත්ත, ඕනෑකම, ආසාවාදී. ඒකට ඒ ඡන්දේ මුල් කරගෙන ප්‍රිය කියන අදහස ඇති වෙනවා. ඊළඟට ඡන්දය ඇතිවන්නේ මොකක් නිසාද කියලා අද ප්‍රශ්න අහනවා. ඡන්දය කියන්නේ මොකද හේතුව? ඒකට හේතුව වශයෙන් දක්වන්නේ සාපං අසාතං සාත අසාත කියලා කියන්නේ සාමාන්‍ය වශයෙන් දක්වන්න පුළුවන් සතදුක් වේදනා කියලා. කුමාරි අර වේදනාව නිසා ඇතිවන මනාප එහෙම නැත්නම් මනාප අමනාප වේදනා කියලා ගන්න පුළුවන්. සාතන සාත. ඒ දෙක සතදුක් වේදනා තමයි අර ඡන්දයට හේතු වෙන දෙයක් දක්වන්නේ. එහෙනම් මේ සාතන සාතන් කියන මේ ભેදයට හේතු අහනවා. ඒකට තමයි ප්‍රකාශ කරන්නේ ස්පර්ශයයි මේ ඇති හේතුවයි කියලා. ස්පර්ශය නිසායි අර සැප දුක් වේදනා ඇතිවන්නේ. ඊළඟට අහනවා ස්පර්ශයට හේතුව කුමක්ද කියලා. ඒක අපි කලින් දැන් දැනටමත් සඳහන් කළා කියන්නේ පස්සෙන් ලෝකස්මින් කුතෝන දානවා කියලා අහපු ප්‍රශ්නේ අපි ආරම්භ කළේ කියන්නේ එතන. ඒකට දුන්න පිළිතුර නාමන්ත රූපංච. ඒකට පස්ස කියලා ඒ දංගලේ පුරුකට න්‍යායය තියෙන්නේ නාම රූපේ. කොහොමද නාම රූපයටත් න්‍යායයි. ඊට වඩා විමුක්ත යන තැන තමයි මෙන්න මෙතන. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ. මෙතන සංඥා විදාකාව. කුමක් නිසාද රූපේ විභූතින පුසන්තිපස්සා මෙතන අහන ප්‍රශ්නයක් හරි අමුතු විදිහට ස්පර්ශය නිකම් මොන දුරිමත් නෙවෙයි මෙතන කියන්නේ ස්පර්ශය ස්පර්ශ නොකරන්නේ හිතේද කියන එක කවර අවස්ථාවලදී ස්පර්ශය ස්පර්ශ නොකර එතකොට රූපේ විභූතින පුසන්තිපස්සා රූපේ නැති වූ කල්ලි ස්පර්ශය ස්පර්ශ නොකර ඊට පිළිතුරු වශයෙන් තමයි එතකොට නසං සංඥාදී ගාථා මේ දේශනා කරලා තිබෙන්නේ ඒක නිසා අපිට ගන්න තියෙන්නේ මෙතන අර එතකොට මේ දාසයන් කියන සපදු ඉක්මවීමත් අර චතුර්ථ ධ්‍යාන අවස්ථාවේදී කරන අර తాවකාලික නිවීමක් නෙවෙයි. ඒකට මෙතන මේ ගන්න තියෙන. ඊට වඩා ගැඹුරු. ලෝකෝත්තර වශයෙන් විමුක්තිපත්‍ය සුඛ දුක්ඛ ආදීන ඒ වගේම රූප. රූප සංඥාවයි මෙතන කියන්නේ. මෙතන සංඥාවල් පිළිබඳ ප්‍රශ්නයක්. මේ හිමිනවත් මේ විග්‍රහයම මේ ඊටාත්ම බුදු පියාණන් වහන්සේගේ මේ කලයි ආදී සූත්‍රයෙන් දක්වන දේශනාවේදී උඩුගම් වෙන අවස්ථාව තමයි මේ වගේ කියන මේ නපන් සංයාදී ධාතාව. ඒක 13 වෙනි ධාතාව හැටියට උතිරුන්නේ සාමාන්‍ය නිබඳු ධර්ම විග්‍රහ කෙලවරන්නේ නිර්මාණය. මේනින් කුඩු ගන්නවා. ඒක නිසා මෙතන කියන්නේ නිවන් සිතක් පිළිබඳ තත්ත්වය නෙවෙයි කියන්නේ ප්‍රතිශේධ හතරක් තිබෙනවා. නෑ නෑ නෑ කියන හතරක් මෙතන තිබෙනවා. ප්‍රසන්න සංනි, නෝවි සංනි සංනි, නෝපිය සංනි, අනිදෝත සංනි මේ නෑ නෑ හතරම අර ලෝකෝත්තර විදිහේ එක්තරා සංඥා මට්ටමක්. මොන බුදුන් විදිහේ සංඥා මට්ටමක් නේ. එතකොට මේ සංඥා ශීර්ෂයෙන් මේ ධර්මයේ ගැඹුරුම අංශය පිළිබඳ විද්‍යාවක් මෙතන කියන්නේ. මම හිතාද අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මෙතන මේ රූපයෙන් ගැලවීමට නම් රූප සංඥාවෙන් ගැලවෙන්න ඕනේ. ඒකෙන් තමයි ගැඹුරු දෙයක් අර අන්තේගත බහිදත සූත්‍රයෙන් අපි සම්මුඛ සඳහන්තලෙකේ නාමන්ත රූපන්ත ඊනට ප්‍රතිගුණ රූප සංඥාද. එතන රූප සංඥා කියලා කියන විශේෂය. සාමාන්‍ය ලෝකයා එක කිතුවේ බුදු පියාණන් වහන්සේ පහළ වෙන තාක් මේකක් කියලා තාප ස්වරූපව හිතුවේ රූපයෙන් මිදීමට නම් අරූපය අල්ලගන්න ඕනේ කියලා. අපි කලින්ත් අවස්ථාවේ කලින් දේශනාවක සඳහන් කළා ඒ අරූපය බදා ගැනීම හරියට අර රාත්‍රියේ හොල්මනක් දෙකලා බය වෙන යකෙක් කියලා හිතාගෙන යකාගෙන් බේරෙන්න දිනුවා වගේ. යකත් අරගෙන දුවන්නේ. අන්න ඒ වගේ අර අරූපයේ තිබෙන රූප සංඥා රූප සංඥාව කියන්නේ අර සංස්කාර මගින් මේක ඈත් කරනවා. ධ්‍යාන බලයෙන් රූපය කියන අදහස යටපත් කරනවා. නමුත් රූප සංඥාව නැතිනේ නෑ. ඒක බුදු පියාණන් වහන්සේගේ සමුච්ඡේද ප්‍රහාණය පිළිබඳ පණිවිඩය මොකද්ද? ලෝකයට දුන්න පණිවිඩය. මේක සංඥාව පිළිබඳ එක්තරා ගැඹුරු ධර්මතාවක් අවබෝධ කරගැනීමයි රූපයෙන් නිදෙන්න පුළුවන් වන්නේ. ඒත් සංසාරේම කල්පය වෙනවා. දැන් අරූපයෙන් කොයිතරම් කල්ප ගණනක් ඈත් වෙලා හිටියත් ආදී රූපයෙන් දෙන කරකේ වෙනවා. කරකේ වෙන්නේ ලක්ෂණාද? අර රූපයේ කොයි මනසිනවා අරූපයේ සුදු. අනිත් නිසා තමයි බුදු පියාණන් වහන්සේට කලින් සිටි තාපසවරුන්ට බැරිුනේ මේ සංසාරයෙන් මිදෙන්න, භවෙන් මිදෙන්න. ඒකවල මේ භව භව දෘෂ්ටි පිළිබඳ මහා ගැඹුරු විග්‍රහයක් මේ කර්මවේද සූත්‍රයේ සම්පූර්ණයෙන්ම තිබෙනවා. භව භව දෘෂ්ටි නාට රූපේ ඒක නිසා මෙතන කියන්නේ අර මෙතන මහා නිද්දේශයට වඩා වෙනස් මුරුණියක් දුන සමහර විට හිතෙන්න පුළුවන් කියන ඒක ධර්මයට ගන්න පාරක් කියලා. නමුත් මේ හිතෙන විට රුණ සාධාරණීමට මේ කාරණා ප්‍රකාශ කරන්නේ. ඒ ධාතු වෙන ධාතහරින් කියන්නේ එතකොට නුවණින් පිළිගැන්වීම අවස්ථාවයි. ඒක වඩාත් පැහැදිලි වෙනවා 14 වෙනි ගාථාවේ. ඒ දශනිකරු ප්‍රකාශ කරනවා යන්තම් අපිච්චින්න අතික්‍රමිනෝ අඤ්ඤන්තම් පුච්ඡානකදින්ද හුරුහි. අපි අනත් ඇසුනනම් ඒකට ඒක ප්‍රකාශ කළා. දැන් මේ කියන්නේ අර මුලදී අහපු ප්‍රශ්නේ දැන් විසඳිලා ඉවරයි කියන එකයි. කොහොමද මේ දාතාවන්ට යන්තම් අපිච්චින්න අපි යමක් ඇසුනොද ඒ අපිට ප්‍රකාශ කර තිබේ. අපිත් ඒ වුණා. අන්‍යන්තං කුච්චාලත දින්දෝයි. අපි වෙන දෙයක් දැන් අතමු. ඒක යට වෙන දෙයක් අපි යතන්නේ. මොකද්ද යතන්නේ? එක්තාවතද්දම්පි වදන්ති ඒකේ ලක්ඛස සුද්ධි ඉද පණ්ඩිතාසේ උදව් අන්‍යම්පි වදන්ති එක්තු. ඒ කියන්නේ අර ප්‍රශ්නේ කරු ඊළඟට මේ தත්ත්වය තේරුම් ගන්න බලනවා භව භව දෘෂ්ටි ආශ්‍රේ. යක්ක කියන වචනේ යොදන්නේ ආත්ම කියන අදහසින් ආත්ම සත්‍ය කියන අදහසින්. එතෙන් තිබෙන උත්තරාවිදේ කාර්ය මුත්‍යා දෘෂ්ටියක්. ලක්කාස සුද්ධිය කියන්නේ ආත්මීය ශුද්ධි අවස්ථාවක් හැටියට පළකලයි නියමක ප්‍රශ්නය අහන්නේ. උත්තරකක් ගන්න වදන්ති හේතු යක්ඛස සුද්ධිය උපපන්දිතාසේ උදාහරණ අනුනම්පි වදන්ති යුක්තෝ. ඒ කියන්නේ මෙය ආත්මයේ ඉගෙනම සුද්ධ අවස්ථාව හැටියට ලෝකයේ සින්න පඬිතුන් ප්‍රකාශ කරනවාද එහෙම නැත්නම් මේ අන්‍ය වූ යම් කිසි දෙයක් ප්‍රකාශ කරනවාද කියලා ඒ විදිහට අර්ථකථන කරු අහනවා. ප්‍රශ්නෙට උත්තර දුන්නට පස්සේ ඒක තේරුම් ගන්න කරන උත්සාහයක් නේ. ඊට පස්සේ ඒකට තියෙන පිළිතුරු කුමක්ද? එක්තාවතද්දම්පි වදන්ති හේතේ යක්ඛස සුද්ධං උදපන්දිතාසේ තේසං පණීතේ සමයං වදන්ති අනුපාදිසේසේ කුසලාවදාන. එතන් පඬිත කෙනෙක් මෙලොත් මේ ආත්මික ශුද්ධිය අවස්ථාවේ පිළිගත්තා. ඒ පඬිතෙන් කියන තවත් කොටසක් මේ උච්ච දෙනකේට තේරුම් කරනවා. කියලා ඔන්න අවසාන ගාථාවෙන් අවසාන ගාථාවෙන් මේ භාවිත දෘෂ්ටි පිළිබඳව මේ විපරීත අදහස එම්පීටීම ප්‍රතික්ෂේප කරනවා. ඒකේත ඤත්වා උපනිෂිතාති ඤත්වා මුනි නිස්සයේසෝ විමංසි ඤත්වා විමුක්තෝ නවිබාධමේති භවා භවායන කමේති දිහිරෝ ඒකේත ඤත්වා උපනිෂිතාති මේ කියපු මේ පඬිකමට දෙකම උපනිෂිතය දැනගෙන උපනිෂිත කියන්නේ දෘෂ්ටි උපනිෂිත දෘෂ්ටි වලට හේතු වෙලා ඇති කරගත්තු අන්ත දෙකක් බව තේරුම් අරගෙන ඒ ඤත්වා කියන වචනේ තුන් තැනක් මෙතන සඳහන් වෙනවා ඒකේත ඤත්වා උපනිෂිතාති නත්තා මුනි නිමෝවරයා විරහතන් වහන්සේ නිස්සමීසෝ විමංශි ලෝකයේ තිබෙන නිශ්‍රයන් නිශ්‍රයන් කියන වචනේ ගැන අපි බොහෝ ප්‍රකාශ කළ පසුගිය දේශනාවල මේ ලෝකයේ අතීතයේ තිබෙන යම් යම් දෘෂ්ටි ආදී දේවල් ඒ නිශ්චය පිළිබඳ විමර්ශන බුද්ධියක් ඇති ඒ මුනිවරයා යත්තා විමුක්තෝ ඒ අවබෝධය නිසාම විමුක්තව මේ විරාජණියති ලෝකයේ සමදේ විරාජයට ඉන්නේ නැහැ අකුසාද භවා භවායන සමේතිදීයෝ භව විභව දෙකත්තටම වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ නිවන භව විභව දෙකත්තටම සාස්වත උච්චේ දෙකත්තටම වැටෙන්නේ නැහැ කියලයි අනිත් විදිහට සූත්‍රයේ කියලා කරවන්නේ. එතකොට මේ අපි කළ විග්‍රහයේ යුක්තියුක්ත ස්වභාවය, යුක්තියුක්ත භාවය තවදුරටත් කෙනෙකුට විමසා බලන්න පුළුවන්. සුත්තනිපාතේන පාරායන වර්ගයේ එනවා උපසීව සූත්‍රය කියලා. අපි කලින් සමහර අවස්ථාවල ඒක ගැන විස්තර කරලා දැක්ුවා. ඒතන නිවන සඳහන් වෙනවා එක්තරා උපමාවකින් ඒ කියන්නේ නිවන්සිත ජහතන් වහන්සේගේ විඥාන නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂ අවස්ථාව සඳහන් කළාට පස්සේ ඒක සඳහන් කරන්නේ එක්තරා උපමාවකින් අච්චි යථාවාත වේගින චිත්තෝ අක්ඛං පරේතින උපේති සංඛං හරියට ගිනිතුද වාතයෙන් උරගින් විසිකරන ලැබ අක්ඛං පරේති අක්ඛයට ගියා නැතුණා කියන එකයි ඒ නිල ගියා ගිනිතුද නිල ගියා අක්ඛං ගදෝ නෝපේති සංඛං නිල ගියාට පස්සේ ඒකට කියන්න වචනයක් නැහැ මේක කොහොමදගේ උසුරට දෙන අගිනිරටද ආදි වශයෙන් මේ විදිහට දිශාවකින්ම ප්‍රකාශ කරන්න බෑ. මොනිලා ගියා කියලා කියන එක පිට විදිහට කියන්න බෑ. එහෙම ප්‍රකාශ කළාට පස්සේ අර එතෙන් දීපසීව මානව කියලා ඒ අර බ්‍රාහ්මණ මානවකේ ඒ සාත දෘෂ්ටි පිටගෙන සිටින නිසා පාසනව අර මේ සූත්‍රය අසුවා කියන ප්‍රශ්නයක්. ඔක්කොම බින්දු දුන්නට පස්සේ අර කතෝර ගන්න බලනවා භව විභව දෘෂ්ටි වශයෙන්. මෙන්න මේ දෙකයි උපසීව සූත්‍රය අහන ප්‍රශ්නය. අක්ඛණ්ඩතෝසෝ උදවාසෝ හත්ති උදාහුවේ සස්සති ආරෝගෝ තන්නේ මුනිසා දුවියා කරෝහි කියලා යාදී වශයෙන් ප්‍රශ්න කරනවා ඒ තැනත්තා ඒ මුනිවරයා අස්තියට ගියාද එහෙම නැත්නම් අක්ඛණ්ඩතෝසෝ උදවාසෝ නැත්නම් එහෙම නැත්නම් ඒත් වශයෙන්ම නාස්තික උන්නත උච්ඡේද වශයෙන් නැතුණාද එහෙමත් නැත්නම් උදාහුවේ සස්සති ආරෝගෝ නිරෝධීව යම්කිසි ශාසන තත්ත්වයක් ලැබුවා එන්න විදිහට ඒ බොහෝ තැන්වල අපට පේනවා සූත්‍රවල බුදු පියාණන් වහන්සේ මුලින් කුණුගම්වල යම් කිසි දේශනා දේශනා කළා. අපාදින සිටින සාමාන්‍ය ජනයා අර දෘෂ්ටියෙන් නිදුන නැති පුද්ගලයන් ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා. අර භාවි භවදික ඔස්සේ අන්නේ විදිහට කපුටසිය සූත්‍රයේ තවත් කෙනෙකුට නිදර්ශනයක් අවශ්‍ය නම් තව නිදර්ශනයක් අපිට සොයා ගන්න පුළුවන්. සොයා ගන්න පුළුවන් කෙනෙකුට පොත්පාද සූත්‍රය, දීගණිකාය පොත්පාද සූත්‍රය එතෙන්දී බුදු පියාණන් වහන්සේ මේ බුදුහත් නිර්වාණ ප්‍රතිපදාව දක්වන්නේ සංඥා ශීර්ෂයෙන්. ඒකත් මේ සංඥා කියන වචනේ වැදගත් සාපේක්ෂ කරන සූත්‍රයක්. අනුබුද්ධාදි සංඥා නිරෝධ සම්පදාන සමාදත්ති කියන අහ බුදු වචනේ ඉතින් මෙතන දක්වනවාලේ නිර්වාණ ධාන ප්‍රතිපදාව. විශේෂයෙන් මෙතන අන්‍ය තීර්ථකින් බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා අපට මේ අභිසංඥා නිරෝධය පිළිබඳව කියලා දෙන්න කියලා. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ අභිසංඥා නිරෝධය පිළිබඳ මහා දීර්ඝ විස්තරයක් ගැඹුරු විස්තරයක් ප්‍රතිපාද සූත්‍රයේ ඉදිරිපත් කළාට පස්සේ උත්පාද පරිද්දාගේ ආසනම එන්න මෙහෙම ප්‍රශ්නයක්. සංඥා දුක්ඛ පුරිසස් ආත්තා උදා වූ අඤ්ඤ සංඥා අඤ්ඤ වාක්ත. ඔක්කොම කිව්වට පස්සේ ආසනම මේ සංඥාව කියන එක පුරුෂයෙකුගේ ආත්මයේද එහෙම නැත්නම් සංඥාව එකක් සංඥාව වෙනකක් කිය ආත්මය වෙන එකක්ද? ඒකද தත්ත්වය කියලා. අන්නේ විතර ආත්ම අදහසින් තොරව ආත්ම දෘෂ්ටියෙන් තොරව මේ ධර්මයේ තේරුම් ගැනීමට හැකියාවක් මේ බ්‍රාහ්මණයන් තුළ තිබුණේ නැහැ. ඒකයි මේ විදිහේ ප්‍රශ්න අහන්නේ. එතකොට මෙච්චර දුර අපි ගියේ අර මේක විශේෂ කාරණයක් නිසා මේ මහා විද්‍යාවේ තමයි මේක තෝරලා තින්නේ අර අඩාල නිගමනයක් දීලා තින්නේ මොකක්ද සංඥා විද්‍යාව. කිසිම විද්‍යාවකින් අනිතීකකින්වත් ඒ චතුර්ථ ඥානයේ ඉඳලා අරූප ඥානයට යොමු වෙන විදිය අතුරු අවස්ථාවකට ආත්මයේ සුද්ධ අවස්ථාවයි කියලා ප්‍රකාශ කළා නෑ. ප්‍රකාශ කරන්නේ නෑ එහෙම එකක්. ඒක අතුරු අවස්ථාවකදී සාමත්ම එතන විශේෂ කියන සැලකිය යුතු දෙයක් නෙවෙයි. එතකොට මුල් ප්‍රකාශ කළ අදහස් කීපෙම තවදුරටත් සාහකරන නිබ්බාන ප්‍රතිසංයුක්ත සූත්‍ර ගානාත්ම සමහර විට අපි මේ දේශනා මාලාව ඉදිරියට හමු වෙන්න පුළුවන්. නැත්නම් සංඥාදී ධාතාව සාමාන්‍යයෙන් සිංහට අමතක කරන්න අපහසු ඒක කියන අමුතු ස්වභාවයෙන් නිදාන. අනිත් ධාතාව අපිට මෙතන විතර සඳහන් කරන්න සිද්ධ වෙනවා. මේ ඒකට සමාන නිබ්බාන ප්‍රතිසංයුක්ත සූත්‍ර රාශියක් අපිට ඉදිරියට හමු වෙන්න පුළුවන්. ඒකත් ඉතරා සුළු ඉලියක් දීමක් වශයෙන් මේ ධාතාව තේරුම් ගැනීමට සුළු ඉලියක් දීමක් වශයෙන් අපි කලින් සඳහන් කළ උපමා දෙකක් නැවත මතක් කරගන්න කැමතියි එකක් තමයි බුදු පියාණන් වහන්සේගේ උපමා ආකාර ප්‍රේම සූත්‍රයෙන් අපි දැක්කෝ මායම ප්‍රමංච විඥාන විඥානි මායාවක් ඇතිද මේ කාර්යයෙන් යොදවන විද්‍යාවක් විද්‍යා දැක්ම බුදු පියාණන් වහන්සේ ඒක හොඳ උපමාවකින් හිතන් දක්වලා තියෙනවා අර ස්කන්ධ පහම ගැන ප්‍රකාශ කරන අවස්ථාව විඥානය පිළිබඳව හරිද මායාකාරී කරු මායාකාරී වූ අතෝතිය කරු අර මහා මාර්ගයේ යම්කිසි මායාවක් විද්‍යාවක් දක්වනවා. යම්කිසි විනයක පුද්ගලයෙක් ජීවිසෝ මානසිකාරයෙන් යුක්තව මේක ධර්මන අතරේ තේරුම් ගන්නවා මේක කිස් දෙයක්. ත්‍රිත්‍යකම් තුච්චයන් අසාරකම් මේක කිස් දෙයක් කියලා. ඒක තේරුම් ගන්නවා. කියලා ඒක ප්‍රකාශ කරනවා. එතකොට විඥානයේ ඒ කිස් ස්වභාවය තේරුම් ගන්න නම් කෙනෙක් ඒක හරියට අර විද්‍යා දැක්මක තිබෙන සියලුම සූත්‍ර එහෙම නැත්නම් කපටි සූත්‍ර ඒවා තේරුම් ගත්ත වගේ සත්‍යයක්. දැන් අපි ටිකක් හිතේ යොමු කරලා බලමු මේ විද්‍යා දැක්මක් නරඹන පිරිසක් දිහා. පොඩි පෙරක් විද්‍යා දැක්මක් නරඹනකොට සමහරුන්ගේ කටවල් ඇරිලා මේකත් වචනක් තියෙනවා පිටුනේ නිසා, සාහිත්‍ය නිසා මේ අර විද්‍යාකාරය දක්වන විද්‍යාවල් දක්වන අවස්ථාව. නමුත් සම්පූර්ණ යෝනිසෝමනස්කාරයෙන් යුක්ත පුද්ගලයෙක්. නිවිද දක්වන අධ්‍යාත්මික පුද්ගලයෙක් මේ විද්‍යාව දැක්ම දිහා බලාගෙන ඉන්න අතරේ මේකේ ඇති රහස සම්පූර්ණයෙන්ම වටහා ගත්තා නම් ඒ පුද්ගලයා කොහොමද මේ විද්‍යාව දිහා බලාගෙන ඉන්නේ අපි ටිකක් කල්පනා කරලා බලමු බලාගෙන ඉස් බැල්මකින් ඉස් බැල්මකින් බලාගෙන ඉන්නේ ඒක තමයි අර දැන් මතක් කරගන්න පුළුවන් අර විඥාන අනිදස්සන අනන්තං සබ්බතෝ බබං අනන්ත වූ ඒ විද්‍යාවේ ඇලිලා නැහැ විද්‍යාව අන්ත කරගෙන නැහැ අරමුණු කරගෙන නැහැ ඒ බැල්ම ඒ වගේම අනිදස්සන විද්‍යාව පේන්නේ නැහැ ඒ බැල්මට විද්‍යාවෙන් දුක් නිදිලා ඉතින් ප්‍රඥාව වශයෙන් විඥාන අනුදස්සන අනන්ත සබ්බතෝ පදං ආලෝකයක් තියෙනවා සංඥා ආලෝකය නිසා විද්‍යාව කොයිතරම් අර කලුපාට විදේ රහස් තිබුණත් ඒවා ඔක්කොම අර සංඥා ආලෝකයට යටයි දැන් ඔක්කොම ඒකට මේ පුද්ගලයා බලාගෙන ඉන්නේ ඉස්සෙල්මති මේ පුද්ගලයා විශේෂ කිසි කෙනෙක් අර විදියට මොහොතෙන් ලෝක විදියේ අර කට අරගෙන බලාගෙන ඉන්න කෙනෙක් බැලුවොත් මේ පුද්ගලයා ගැන හිතන්නේ කොහොමද සමහර විට මේ පුද්ගලයාගේ තත්ත්වය කොහොමද අයත් එක්ක සංසන්දනය කරනවා. සමහර විට හිතන්න පුළුවන් මේ පුද්ගලයා මේ මේක විද්‍යාව දකින්නේ නැහැ, විද්‍යාව බලන්නේ නැහැ කියලා. ඒක නැත්නම් සිහින් නැතිව ඉන්නවා කියලා. ඒක නැත්නම් සංඥාවේ ඉහුටට නිදිලා කියලා. අන්නේ විදිහේ මේ හිස් බැල්ම පිළිබඳ අරහසක් තමයි නසඤ්ඤතං නවිසඤ්ඤතං ආදී ප්‍රකාශ වන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයාගේ මොහොමින් යුක්ත සංඥාවට රැවටෙන විදිහේ සංඥාව මේ සංඥා සංඥා කියන්නේ ලෝකයා කවුද සත්‍යයෙන් කියන කලදන සංඥා සමාගයේ සංඥාව කරගත්තු කෙනෙකුත් නෙවෙයි. මේ විකල්ප සංඥා කියන්නේ ලෝකයා ඒ සංඥාව නැති වෙනවා කියලා හිතන ක්ලාන්ත වූ පුද්ගලයෙකුත් නෙවෙයි. මේ අසල් ලෝකී අසන්නේ සංඥාව නැති වූ අංග විධානයකට සමාවද වෙන කෙනෙකුත් නෙවෙයි. එනදී භූත සංඥා ඒ විදිහට සංඥාව කියන තත්ත්වයකට එන්න විදිහ හතරකින් කියලා කියන්නේ ප්‍රතිශේධ හතරකින් දක්වලා තිබෙන්නේ අන්නර ප්‍රඥාවෙන් විමුක්ත පුද්ගලයාගේ 30 ගණන්මයි. ඒකයි ලෝකයට තේරුම් ගන්න අමාරු. එනි බුදු පියාණන්ගේ උපමාවතම තරමදුරට හෝ අනුරූපව අනවශ්‍ය නවීකරණයක් හැටියට සමහර කීට කෙනෙක් හිතන්න පුළුවන්. නමුත් අපි කීප අවස්ථාවක සඳහන් කරන්න තිබුණා අර චිත්‍රපටි ලෝකෙ ලංකාවට අවබෝධ කරගන්න පහසු උපමාවක් එක සිනමා ලෝකයේ පිළිබඳව දවල් කාලයේ චිත්‍රපටයක් පෙන්වන අවස්ථාවේ අර සමීපුතුගේ ඒ ජනල් කවුරු ආදී රෝසාදීන දුරවල් ආදී රෝසාදීන යම් කිසි බලවත් චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරනවා හදිසියේම අර දෙවල් ආදී අඟිලි ප්‍රමාදයකින් ඇල්ලා. එල්ල ගියා. ඒ අවස්ථාවේ අරක බලාගෙන සිටි අර හොඳටම බලාගෙන සිටි පුද්ගලයා තුළ ඇතිවන වෙනස කොහොමද? එතෙන්දි ඒ පුද්ගලයාගේ හිස් බැලමකුයි ඇති වෙන්නේ. ඊළඟට ඒ සමහර විට ඒ චිත්‍රපටිය තවදුරටත් පෙන්වනවා වෙන්න පුළුවන්. නමුත් අර පුද්ගලයාට ඒ චිත්‍රපටිය පෙන්වන්නේ නැහැ දැන්. අපි හිතුවා තදංග නිරෝධයක් සිද්ධ වෙන පුද්ගලයා තුළ. දැන් මේ සූත්‍ර දේශනාව හැම එකකම අපි පරමාර්ථික සිද්ධාත් වන්නේ ඒතං සංසං ඒතං පඤ්ඤිතං යදියං සබ්බ සංඛාර සමතෝවාදී පාඨයයි ඒ පාඨය අනුව එක්තරා විදිහට ප්‍රගංග නිරෝධයක් අර කුච්චලය තුළ සිදු වෙනවා අර ඒ සබ්බ සංඛාර කෝෂයකට ඒ චිත්‍රපටිය හා සම්බන්ධ ඒ සිනමා දර්ශනය පිළිබඳව ඒ පුද්ගලයා තුළ ඇති වූ සංස්කාරයන් ඒ අවස්ථාවට සමග වෙනවා ඒ උපදී වශයෙන් සැලකනවා නම් ඒ යම්කිසි අධ්‍යක්ෂීම් රාශියක් යම්කිසි අධ්‍යක්ෂීම් රාශියක මත පිළිතුරයි කෙනෙක් චිත්‍රපටියේ ඉදිරි දර්ශන දෙක බලන්නේ ඒ අත්දැකීම් රාශිය පිටේ ගිහිල්ලා. සබ් උපදීපටි හිස්සද්දෙත් වෙලා. තණ්හකේ ඒ චිත්‍රපටිය පිළිබඳ තිබුණ තණ්හාව ආසාවත් දැන් පිටේ ගිහිල්ලා. විරාගෝ අර චිත්‍රපටියේ අත් වශයෙන්ම ඒ තිබුණ වෛවර්ණ භාවය විවරණ වෙලා. ඒක හේතුලා ගිහිල්ලා. විරාගෝ චිත්‍රපටියේ ඒ පුද්ගලයාට දැන් නැවතිලා. නිබ්බාන ඒ බුද්ධයාගේ සංකාණය දෙන්නේ ඔන්න විදිහට බලද්දී අන්න ඒ බුද්ධයාගේ හිස් බලම අර විද්‍යාව බලන යෝනිසෝ මනසිකාරී මිත්‍ර ප්‍රඥාවන්ත බුද්ධයාගේ හිස් බලම තේරුම් ගැනීමටයි මේ පද හතරේ වල තිබෙන්නේ. ඒකට මේ ගාථාවේ විශේෂත්වයක් හිතේ අපිට කියන්න තියෙන්නේ අර අගපදයේ සංඥා නිදානාහි ප්‍රපංච සංඛා. ඒක ගාන ප්‍රයෝගයක් දෙයක්. ඒ අවසාන පදයේ. ඒ හේතුව දක්වන්නේ සංඥා නිදානාහි ප්‍රපංච සංඛා. මක්නිකා දෙයක් ප්‍රපංච සංඛාවෝ සංඥාව නිදානය කොට ඇති හේතු. සුනිපපංච කියන වචනය බුදුරෝණේ අතිශයින්ම ගැඹුරු අංශයක් පෙන්වු කරන වචනයක් මේ වචන ගැන සෑහෙන පැකීමක් නැති නිසා තමයි බෞද්ධ නිකායන් රාශියක් කරන නැගුණේ මේ අපේම මේ බෞද්ධ දර්ශනයේ පවනුත් ක්‍රියාකූල විදිය අදහස් මේ නිවන පිළිබඳව පෙන්වන්නේ මේ ප්‍රපංච කියන වචනය ගැන සෑහෙන පැකීමක් නැති නිසායි ඒක නිසා අපි මෙතන ඉඳලා මේ ප්‍රපංච යන වචනය තේරුම් ගැනීමට සෑහෙන කාලයක් යොදවන්න බලාපොරොත්තු වෙනවා මේ පපංච කියන වචනය සූත්‍ර ධර්මවල යම්කිසි ගැඹුරු අර්ථයකින් යෙදී ඇති බවට ඉතාමත් පැහැදිලි සාධකයක් වශයෙන් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් එක්තරා කාරණයක් දැන් සාමාන්‍යයෙන් බුදු පියාණන් වහන්සේ එකම කාරණයකට එකම ප්‍රස්තුතයකට අදාළ ධර්ම සමූහයක් පෙරගස්සනකොට ඒ ධර්ම වලින් ඉතාමත්ම ගැඹුරු ඉතාමත්ම වටිනා දේ අදටයි සඳහන් කරන්නේ දේශනා කුළු ගැනීම වශයෙන් යම් කිසි කාරණා දැන් අඟුත්තර නිකායේ ඒ ගෝවිත දකින්න ලැබෙනවා. අංක වශයෙන් දක්වනවා මේ මේ කාරණා රාශියක්. එහෙම දක්වලා අදට දක්වන්නේ වැදගත් නැති. ඒක සාමාන්‍ය රීතියක් වශයෙන් අපි සැලකනවා නම් අපිට සොයාගන්න පුළුවන් පපංච ශබ්දයේ ඇතුළත් සූත්‍ර හතකම හතක්ම ඒ විදිහේ රටාවක් ඇති. ඒ කියන්නේ අවසානයේ සඳහන් වන්නේ පපංච කියන පදය. පපංච පදේ වැදගත්කම උන් පේනවා. අපිට ඊටමත් පැහැදිලි නිදර්ශනයක් දරා ගන්න පුළුවන්. අංගුත්තර නිකායේ අටකනිපාතේ අනුරුද්ධ සූත්‍රයේ මේ සූත්‍රයේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පාටින වංශදායේ භවනා යෝගී සිටින අවස්ථාවක ධර්මානුකූල විතර්ක හතක් ඇති වුණා. අපිච්ඡසායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්සෝ සම්පුච්ඡසායන් ධම්මෝ නායන් ධම්මෝ අසම්පුච්ඡස්සෝ පවිත්‍යසායන් ධම්මෝ නායන් ධම්මෝ සංගණිකාරාමස්සෝ ආරදිරියස්සයන් ධම්මෝනායන් ධම්මෝ කුසීතස්සේ උපට්ඨිත සතිස්සයන් ධම්මෝනායන් ධම්මෝ මුක්ඛසතිස්සේ සමාහිතස්සයන් ධම්මෝනායන් ධම්මෝ සමාහිතස්සේ සංයුතයන් ධම්මෝනායන් ධම්මෝ දුක්ඛංගත් එතකොට මේ විදිහේ විතර්ක හදක් ඇති වුණා මේව ගැන හිත හිතා හුඟක් කළා අනුරුද්ධ සාමණේරට මේ එක්තරා විදිහක ධර්ම ප්‍රීතියකින් වෙන්නේ නැති කල්පනා කරගෙන හිටියා ගන්න හත නිසා පඤ්ඤාව අගට එන නිසා මුක්තිලි හිතන්න පුළුවන් විතර්ක කියලා හිතුව වෙන්න පුළුවන් නමුත් බුදු පියාණන් වහන්සේ ඊට උරුම ගණන් යායට දේශ කලාවනේ වැඩ විසන ඒ අවස්ථාව වැඩ විසමින් අනුරුද්ධ සාමණේරගේ හිත වැඩ කරන ආකාරය බලාගෙන හිටියා. දැකලා තේරුම් ගත්තා මේ මේ හතෙන් සම්පූර්ණ නැහැ. වැඩේ සම්පූර්ණ නැහැ. අඩුවක් තියෙනවා. කියලා මනෝමය කයකින් අනුරුද්ධ සාමණේරගේ ඉදිරියේ පෙනී සිටිලා සාදු සාදු කියලා අනුරුද්ධ සාමණේරගේ හිත නරක කරන්නත් හොඳ නැහැ. ඒක නිසා අපි කොහෙද සාදු සාදු කියලා අර ඒ හිතක් හතරක් ප්‍රශංසා කළා. ඒක මහා පුරුෂ හිතක් හැටියට. ඒවත් හිතන්නේ හැබැයි මේ අටවෙනියකුත් මේකට එකතු කරගන්න කියලා. අටවෙනියවත් තවත් අමුතු එකක් බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළා. මොකද්ද? නිප්පංචාරාමස්සයන් ධම්මෝ නිප්පංචරතිනෝ නායන් ධම්මෝ පපංචාරාමස්ස පපංචරතිනෝ. දැන් එතකොට මේක ගැන යම් විග්‍රහ කරන්න කලින් අපි දැන් මේ සඳහන් කර දේවල් වල අර්ථය ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා. මේ මුල් හතේ අපි ගත්තොත් අපිච්ඡසයන් ධම්මෝ නායන් ධම්මෝ වෛච්ඡසය කියන්නේ මේ ධර්මය අල්පේච්ඡ පුද්ගලයාට ඉච්ඡාවන් ආසාවන් වැඩි පුද්ගලයාට නොවේ සන්තුෂ්ඨයන් ධම්මෝ ආයන් ධම්මෝ සන්තුෂ්ඨස්ස මේ ධර්මයේ සබදීන් සතුට වන ගුණ ඇති පුද්ගලයාට සබදීන් සතු නොවන පුද්ගලයාට නොවේ සන්තුෂ්ඨයන් පරිත්තයන් ධම්මෝ ආයන් ධම්මෝ අංගනිකාරාමස්ස මේ ධර්මය විවේක වාසයට කැමති තැනැත්තාට පිරිසිදු ජීවත් වීමට කැමති පුද්ගලයාට නොවේ ආරද්ධීරිය සයන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස මේ ධර්මයේ ආරද්ධීරිය ධීරිය අරමණියට පුද්ගලයාට කුසීතයට නොවේ මේ ධර්මය උපටිත සතිස්සයන් ධර්මෝනායන් ධර්ම මුත්ත සතිසනේ ධර්මය එළඹ සිටි සීයත්තාතේ මුලා වූ සීයත්තාට නොවේ තමන්ත සයන් ධර්මෝනායන් ධර්ම අසමාහිතස්ස මේ ධර්මය සමාධිය මත් වූ තැනත්තාතේ සමාධිය සහිත තැනත්තාතේ අසමාහිත පුද්ගලයන් නොවේ පඤ්ඤවතුයන් ධර්මෝනායන් ධර්ම දුප්පඤ්ඤස මේ ධර්මයේ ප්‍රඥාවන්තයාට ප්‍රඥාව නැති පුද්ගලයාට නොවේ ඒක දෙකට කරන්නේ අතේ එන්නේ ඒකෙතකොට ඒක අපි අපසන්ත කියන වචනේ තාම අර්ථය අපි නිගමනය නොකළ නිසා ඒ විදිහ තමයි පරිවර්තනය කරන්නවන්නේ. නිප්පංචවරමස්සයන් ධම්මෝ නිප්පංචරතින. බුදුරජාණන් වහන්සේට තුකල අතරින් එක මේකයි. මේ ධර්මය නිප්පංචයෙන් සතුට වන්නා වූ නිප්පංචෙහි අලුත් නැත්තාටය. නායන ධම්මෝ පංචාරාමස්ස පංචරතින. මේ ධර්මය ප්‍රපංචයෙන් ප්‍රපංචයේ අලුත් ප්‍රපංචයේ සතුට වන ප්‍රපංචයේ ඒ අලුත් පුද්ගලයාට නොවේ. කියලා ඒ දෙක ප්‍රකාශ කළා. ඒකකොට මෙන්න මේ අටවෙනි මහා පුරුෂ විතක්කය එකතු කරගෙන අනුරුද්ධ ස්වාමීන් වහන්සේ භාවනා කරලා ඊට රහත් වුණා. රහත් වෙලා තර ප්‍රීති වාක්‍ය උදානයක් ප්‍රකාශ කළා. ඒ උදාන ගාථා දෙකෙන් ජීලි වෙනවා මේ නිප්පපංච පිළිබඳ අනුවිදේ බුදු පියාණන් වහන්සේ දුන්න මේ අටවෙනි එක විශේෂයෙන් උන්වහන්සේට රහත් වීමට උපකාරී වූ බව. ඒක ප්‍රකාශ වෙන්නේ යථාමී අනුසංකප්පෝ තතෝ උත්තරී දේසෙයි පපංච රතෝ බුද්ධෝ නිප්පංච ආදේසෙයි තථාං ධම්මඤ්ඤාය විහාසින් සාසනේ රතෝ තිස්සෝ විද්‍යා අනුප්පත්තෝ කතං බුද්ධස සාසනං යථාමී අනුසංකප්පෝ මගේ සිතිවිලි කොයි ආකාරයකට තිබුණේ මම හිත හිත හිත යමද්ද තතෝ උත්තරී දේසෙයි ඊට වඩා වෙනත් යම් කිසි දෙයක් දේශනා කළා බුදුරජාණන් වහන්සේ නිප්පංච රතෝ බුද්ධෝ නිප්පංච ආදේසෙයි නිෂ්පංචයට ඇලුනා වූ බුදු පියාණන් වහන්සේ නිෂ්පංචය නිෂ්පංච තත්ත්වයක් මත දේශනා කළා. අසංගම මඤ්ඤාය විහාසින් සාසනය දතු. උන්වහන්සේගේ ධර්මයේ තේරුම් අරගෙන මම සාසනයේ ඇලුම්ව වාසය කළා. විශ්ව විද්‍යානුත්ව ප්‍රතිවිද්‍යාවට මම තනියා කතන් බුද්ධ සාසන බුදු පියාණන් වහන්සේගේ අනුශාසනීය කළා. ඒකෙල්ලම කළා. මෙන්න අපිට පේනවා එතකොට මේ පපංච කියන වචනේ කොයිතරම් වැදගත් දෙයක්ද කියලා. අපේ මේ නිවනට උපකාර වන ඉතාමත්ම වැදගත් අදහසක් මෙතන තිබෙනවා. දැන් මේ ප්‍රපංච පදයට මුල් තැන දුන් සූත්‍රය හැටියට අපිට සඳහන් කරන්න පුළුවන් නම් වශයෙන් කලහ විවාද සූත්‍රය, චක්කපඤ්ඤ සූත්‍රය, ඒ වගේම චූල සීහනාද සූත්‍රය, මදුපිණ්ඩික සූත්‍රය ආදී සූත්‍ර ගණනාවකම තිබෙනවා අර කොමච්ච කියන වචනේ අදතනට යෙදීමෙන් බැරිවත් තැනක් දීලා. මේ ප්‍රපංච කියන වචනේ අර්ථය තේරුම් ගැනීමට උපකාර වන සූත්‍ර අතුරින් ඉතාමත්ම වටිනා සූත්‍රයක් තමයි මදුපිණ්ඩික සූත්‍රය. අපි ඒක නිසා මෙතන ඉඳලා මේ මදුපිණ්ඩික සූත්‍රය ගැන සංකේති ප්‍රමාණික විග්‍රහයක් කරමු. මේ මදුපිණ්ඩික සූත්‍රයේ අත්වශයෙන්ම අවස්ථා තුනකින් විකාශනය වන සූත්‍රයක්. හරියට නිකන් ජවනිකා තුනක් වගේ. නම් මේ සූත්‍රයේ විග්‍රහයට වසින්න කලින් මේ මදුපිණ්ඩික කියන මේ සූත්‍ර නාමය ගැන පොඩි හැඳින්වීමක් කිරීම සමහර විට සුදුසු වෙන්න පුළුවන්. මේ සූත්‍ර දේශනාව අවසානයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීන් හරියට අර කුසගින්නෙන් පේන පුද්ගලයෙකුට නිපින්දක් ලැබුණාම ඒ පුද්ගලයා මේ නිපින්ද යම් යම් පැත්තකින් රස බලයිද ඒ පැත්තෙන්ම කෙලවර නොවන මුණක් නැති නිපින් ගලාගෙන ඉන්නේද ඉතාමත්ම ප්‍රණීත නිවි නිපින් ගලාගෙන ඉන්නේද ඒ අන්දමින්ම මේ ධර්මපර්යාය මේ සූත්‍රය යම්කිසි නුවණැති භික්ෂුවක් ප්‍රඥාවෙන් පරීක්ෂා කරනකොට ඒ සතුටක් සුඛ ප්‍රසාදයක් ලැබෙනවා. චාරින් මේ සූත්‍ර දේශනාවට ජීවිත නම් කොහොමද කියලා බුදුපියාණන් වහන්සේ විමසනවා. අනිත් අවස්ථාවෙන් බුදුපියාණන් වහන්සේ මේ සූත්‍රයට නම දීලා දාලේ එහෙනම් ආනන්ද මේකට මදුරින් දෙක කියලා කියන්නේ නීතිල කියලා ප්‍රකාශ කරන්නේ. මේ නීතිලේ සම්පූර්ණ රසය පුරා ගන්න අපට ශක්තියක් නැති ඒ වගේම සමහර විට කාල වේලාවක් නැති වෙන පුළුවන් යාද. නමුත් ටිකක් නමුත් කියන ප්‍රකාශ කරනවා නම් මේ සූත්‍රයේ පළවෙනි ගානිකා පළවෙනි අවස්ථාව හැටියට තිබෙන්නේ බුදු පියාණන් වහන්සේ තුගල්වත්පුර මහා වනයේ දිගාවියකට මේ වැඩ සිටිනවා. ඒ අවස්ථාවේ දණ්ඩපාණි නැමැති ශාස්ත්‍රියා ඒ කියන්නේ උත්තර විදිහට හැරමිටක් එහෙම හැරමිටියක් දක්වනක් වෙන විදිහට අතු අරගෙන ඒ පුද්ගලයා විදිහේ. බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා තාම කිසි ප්‍රශ්නයක් ඇසුවා. කිං වාදී සමනෝ කිමක්ඛායි. සුමෝ මහානතෙම එහෙම තසවණය ඔබ කවරවාදය කියන යුක්ත පුද්ගලෙක්ද ඔබේ වාදය කුමක්ද ඔබ කුමක්ද ප්‍රකාශ කරන්නේ ඒකයි යන්ති තුන් වාදී සංයම කුමක් කායි ස්වාමීනා කවරවාදයක්ද කුමක්ද ප්‍රකාශ කරන්නේ ඒකට බුදු පියාණන් වහන්සේ දුන්න පිළිතුර ඉතාම දිග පිළිතුරක් යථාවාදී කෝවුසෝ සදේවතේ ලෝකේ සමාරතේ සබ්‍රහ්මතේ සත්තමන බ්‍රාහ්මණියා ප්‍රජාය සදේව මනුස්සාය මුතුයති දෝතේ විග්ගය තිත්තති යථාචපන කාමී විසංයුක්තං වරන්තං සංග්‍රහක්මනං අකතං කතුම් සින්නකුච්චං භාභවේ දීපතං සංඥානානුසෙන්ති ඒවං වාදී කෝහං ආවසෝ ඒවං අක්ඛායි ඒකෙන් පිළිතුරෙන් ඒක පරිවර්තනය කිරීමත් ඒකේ දන්නේ දෙන්නාම අරෙත්නි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝකයේහි මහාන බමුණන් සහිත දෙවියන් සහිත මේ ප්‍රජාවෙහි යම් බඳු දෘෂ්ටියක් කිසිවෙකු සමග වාදන කර සිටින්නට කාමයන්ගෙන් දෙන්ද තිමිරලද කුකුස් විචිකිච්ඡා ඇතිව භවය විභවය පිළිබඳව තෘෂ්ණාවද පහකොට මහන්සිය කරන්නා වූ බ්‍රාහ්මණය බ්‍රාහ්මණය කියලා කියන්නේ රහතන් වහන්සේ පිළිබඳවයි ඒ බ්‍රාහ්මණය ආදිත සංඥා වූ ලග නොගනිද්ද සංඥාවන් අනුසේ වශයෙන් ලගගත්තේ නැද්ද අන්න එබඳු වාදය අන්න එබඳු ධර්මයක් මම ප්‍රකාශ කරනවා කියලා බුදු කියන වාසේ පිළිතුරු දුන්නා. මේ පිළිතුරේ මම පුදුම ගැඹුරක් තිබෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයේ ගම්පිටි වාදයක් ප්‍රකාශ කරනවා නම් ඒ වාදය අනිත් වාදයක් එක්ක ගැටෙන එක ස්වාභාවික දෙයක්. ඒ වගේම යම් කිසිවක් ප්‍රකාශ කරනවා නම් ඒ ප්‍රකාශ කරන දේ පිළිබඳ සංඥාවල් උපුද්දලයක් තුළ තිබෙනවා. නමුත් මේ බුදු කියන වාසේ මෙතන මේ බුදු කියන වැඩිවහම පරස්පර විරෝධී කියමනක් වගේ. යම් බඳු වාදයක් ඇති කෙනෙක් අනිත් ලෝකයා සමග වාදින කරන්නේ මේ විශේෂ කාරණා විශේෂ මේ කෙටියෙන් ගත්තොත් අපිට මේක සලකා ගන්න පුළුවන්. විශේෂ ලක්ෂණ දෙකක් තිබෙනවා මේ බුදු පියාණන් වහන්සේ දෙන පිළිතුරු. එකක් තමයි බුදු පියාණන් වහන්සේගේ වාදයේ යම්මදද ඒ වාදයේ අනිකුත් ලෝකයා සමග ගැටෙන්නේ නැහැ. අනිත් වාද සමග ගැටෙන්නේ නැහැ. ඒ වගේම බුදු පියාණන් තුළ සංඥාවල් අනුසය වශයෙන් නැහැ. සංඥා කියන වචනේ එතන යෙදීමක් විශේෂයි. අපි දැන් සංඥා ගැන විශේෂ අවධානයක් යොමු කළා. අන්න අරුසි වශයෙන් නෑ බුදු පියාණන් වහන්සේ තුල. නැත්නම් මේ බුදු පියාණන් වහන්සේ දක්වන වාදී. පීඨස්වාම මේ දණ්ඩපාරිශත්‍ය කළ දේ දැක්කේ තියෙන අපි මේකට මේ ධානිකා කියලා කිව්වෙත් නිකන් නෙවෙයි. ඊළඟට මේ දණ්ඩපාරිශත්‍ය මොකද කලින් ඒක සූත්‍රය දක්වන්නේ අර විසකලලා සීසංගෝකම්පිත්වා අලුවලා යතුමක බොහොම වචනයක් කියනවා. ඒවලම සීසාකම් නරතන් උත්තරෙත්වා ඒ කියන්නේ විසකලලා දිව බොලවලා නළුලින් වැඩි ගන්නාගෙන උගන්ධාන ශාස්ත්‍රය පිටත් වෙලා ගියා. මේ බුදුරජාණන් වහන්සේගේ පිළිතුරෙන් ශ්‍රද්ධාවකත් කිසිම අදහසක් සිදු වෙන්නේ පුද්ගල තුළ. එතකොට එතන මේ අවස්ථාව ඉවරයි. ඊළඟට අපිට ගතන විදිහට බුදුරජාණන් වහන්සේ හැන්දාව ගාමි සංඝයාන්තලා මැද සුතම සභා මණ්ඩපය කියලා අපිට කියන්න පුළුවන්. වැඩ සිටිනවා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන නම් මෙන්න දිවාගාරේ වැඩ සිටිනකොට මෙහෙම කෙනෙක් ආවම මෙහෙම මෙහෙම ප්‍රශ්නයක් ඇසුණා වුණා මෙහෙම පිළිතුරක් දුන්නා කියලා. එතකොට ඒ පින්තගෙන් එක සංඝයා වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් අසුලා මේ බුදුරජාණන් වහන්සේ කළ ප්‍රකාශනයේ අදහස මොකක්ද මේක තේරුම කොහොමද කියලා. අන්න එතකොට අරකටත් වඩා දීර්ඝ උත්තරා විදක පාඩය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. යතෝ නිදානම් දුක්ඛෝ පුරුසං පපංච සංඥා සංඛා සමුදායතන්ති එක්කේ නැති අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසේතබ්බං ඒසේවන්තෝ රාගානුසයාන ඒසේවන්තෝ පසුභානුසයාන ඒසේවන්තෝ දුක්ඛානුසයාන ඒසේවන්තෝ විචිකිච්ඡානුසයාන ඒසේවන්තෝ මානානුසයාන ඒසේවන්තෝ භවරාගානුසයාන ඒසේවන්තෝ අවිජ්ජානුසයාන ඒසේවන්තෝ දණ්ඩාදාන සත්තාදාන කලහ විග්ඝා විවාද තුන්තු තේසුන් මුසාවාදාන ඉත්තේ පාපක අකුසල ධම්මා අපරිජේසා නිරුද්ධාන්ති මේක ප්‍රකාශ කළා අනේ මේකට ජවනිකාව කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම එකක් හේතු හේතුව. මේක ප්‍රකාශ මේ තරම් දිග ප්‍රකාශයක් කළා. බුදු පුරාණාන්ත ගුරුන්ව තොරස්මින් නැගිටලා අභිආරයට පිවිසියා. ආරේ වික්ෂුන් වහන්සේලාට මොකද සිද්ධ වෙන්නේ කියලා අපිට හිතා ගන්න පුළුවන්. අර අසුවේ පාඨයටත් වඩා දිග පාඨයක් ප්‍රකාශ කළා ඒකත් සම්පූර්ණ නෑ. ඒක අසම්පූර්ණ භාවය ඇත්ත වශයෙන්ම මේ මේක පරිවර්තනය කරනකොට තේරෙන්නේ අර මුල් පාඨයේ ඒක දෙකඩුවක් වගේ තවත් ප්‍රේණිකාවක් තුළ ප්‍රේණිකාවක් වගේ ඉදිරිපත් කරලා තියෙනවා. යතෝ නිදානම් දුක්ඛ පුරිසං පංච සංඥා සංඛා සමුදයජනන්ති. පහන යම් හේතුවක් යම් කරුණක් නිසා පංච සංඥා සංඛාවෝ පුරුෂයෙකු අභිභවනය කරද්ද නැදලද්ද උත්තුතියනක් අභිනන්දිතබ්බං අන්න ඒ කාරණය පිළිබඳව අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජෝසේතබ්බං කියන පද තුනේ අරහතත් ගන්න පුළුවන් ඒ කාරණේ පිළිබඳව සතුටු විය යුක්තක් හෝ ක්‍රියා ප්‍රයුක්තක් හෝ බැඳී සිටිනුත්ක් හෝ නැත්නම් නැත්නම් ඒ සේවන්තෝ රාගානුසයනක් එයම රාග අනුසයන්ගේ කෙලවරය එයම පටිඝ අනුසයන්ගේ කෙලවරය එයම විච්ඡ අනුසයන්ගේ කෙලවරය එයම විචිකිච්ඡා අනුසයන්ගේ කෙලවරය එයම මානයන් අනුසයන්ගේ කෙලවරය එයම භවරාග අනුසයන්ගේ කෙලවරය එයම අවිද්‍යාව අනුසයන්ගේ කෙලවරය එයම දඬු ගැනීම ආයුධ ගැනීම සම්දාදාන සත්කාදාන කලා විග්‍රහ විවාද බහින් බස්වීම තේරාන්කීම් ආදී මේ සියලු අකුසලවලද කෙරෙන්නේ ඒ ත්‍රිති පාපක අපල ධම්මා මේ සියලු පාපී අකුසල ධර්ම සම්පූර්ණයෙන්ම නිරාශේෂයෙන්ම නිරුද්ධ වේ. එතකොට මෙතන අර වරාජ්‍යතලු යන්නේ අර මුළු කියාගෝ යටින ටිකයි. යතුනි දාන යම් කිසි කාරණයක් නිසා මේ පුරුෂයෙකු පතන්ත සංඥා සංඛාරං කිසිම මඩලන් ලැබනවද නැත්නම් ඒ පතන්ත සංඥා සංඛාරං යම් හේතුවක් නිසා පුරුෂයෙකු මැරිලාද කියලා. සතුට වේවිත්ත කියාපෑවිත්ත ගම්භීරිත නැත්නම් තමයි ඔය කියපු දෙයට අර සියලු මානසික ආදී සියලු කෙලෙස් සම්පූර්ණයෙන්ම නිරවශේෂව කරමු එන්නමයි. ඒක බුදු පියාණන් වහන්සේ ළඟට ගියාට පස්සේ මේ සංඝයා වහන්සේලාට කර කියා ගන්න දෙයක් නෑ. ඉතින් බොකට පිට ගන්නකොට මහා කච්චායන ස්වාමීන් වහන්සේ වුණා. එහෙනම් මහා කච්චායන ස්වාමීන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විසින් දුආස්ථාවල වහන්සේට ප්‍රශංසා කරලා තියෙනවා මේ කෙටියෙන් දේශනා කර දේවල් දීර්ඝ වශයෙන් ඉවරනේ කිමකට දක්ෂයේ හැටියට කරුණාකර අපිට මේක විස්තර කරන්න කියලා. මහා කච්චායන ස්වාමීන් වහන්සේ පිටත වැඩිමලි කරා අදිමදි කරා නමුත් පසුව මේ බලවත් වෛද්‍ය නිසා පොන්නේ ඊළඟට දෙනවා විවරණයක්. දැන් අපි සූත්‍රයේ තුන්වෙනි අවස්ථාවට මේ මහා කච්චන් ස්වාමීන් වහන්සේ දෙන බුදුරණයි ඊළඟට අපි ප්‍රකාශ කරන්නේ චක්කුචාවසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තුන්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා යම් වේදේති තං සංජානාති යම් සංජානාති තං විතක්කේති යම් විතක්කේති තං පපංචේති යම් පපංචේති තතෝ නිදානං පුරුසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ අතීතානාගත පච්චුප්පන්නේසු චක්කුඤ්ඤේසු රූපේසු ඒක ඉස්සෙල්ලා අපි පරිවත් මේ අත් වශයෙන්ම මේ අසත් රූපයක් පිළිබඳව පමණක් නෙවෙයි ඉන්ද්‍රිය හය පිළිබඳව නම් ඒ විදිහට අනවශ්‍ය සූත්‍රය ඒ එක එකක් නොකියවට තේරුම් ගැනීම පහසුයි දැන් පරිවර්තන වශයෙන් ගත්තොත් මෙහෙමයි ගන්න තියෙන්නේ චක්කුංචාවුස ප්‍රතිචේමිතේ උපදෙත් චක්කු විඥාන එතකොට අසද්දේ රූපේ නිසා චක්කු විඥානයේ උපදී උපදීචක් වුණා තින්න සංගති පස්සෝ මේ තුනෙහිම එකතු වීම එක්තෙන් වීම ස්පර්ශයයි පස්සපත්‍ය වේදනා ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන වේදනාව ඇතිවෙයි ඊළඟට යම් යදේති සංසංජානාති යමක් නිදුද ඒ හඳුනාගනි සංසංජානාති සංගිතක්කේති යමක් හඳුනාගනිද ඒ පිළිබඳව විචාරක කරයි යම් විචාරයේදී තම් ප්‍රපංචේ යමක් පිළිබඳව විචාරක කරයිද ඒ පිළිබඳව ප්‍රපංච කරයි යම්කම් චේති තතෝ නිදානං පුරුසං උපංච සංඥා සංකා සමුදාචනං යමක් පිළිබඳව ප්‍රකාශ කරයිද තතෝ නිදානං අනේ දැන් ඉතරේ අර ලැබෙන්නේ නිදානං එකට අවශ්‍ය අනිකුත් වචන ආවේ දැන් තතෝ නිදාන ඒ නිසා ඒ නිදාන කරගෙන පුරුසං උපංච සංඥා සංකා සමුදාචනන්ති උපංච සංඥා සංකාවෝ පුරුෂෝති අර කියාපු ඉන්ද්‍රිය ඥානය මෙහි පුද්ගලයාගේ මඩ පවත්වනවා අභිභවනය කරනවා කුමක් පිළිබඳවද අතීතානාගත පච්චුප්පන්නේසු චක්ඛුඤ්ඤේසු රූපේසු අතීත අනාගත ප්‍රතිඋත්පන්න කියන කාලත්වයටම අයත් ඇතින් බලවත් බතේතු රූපයන් පිළිබඳ අතීතේ බලපු රූපත් ආයතේ බලන්න තිබෙන රූපත් මේ දැන් තියෙන රූපත් පිළිබඳව ප්‍රපංච සංඥා සංඛාරයන් අභිගමනය කරනවා කියලා. ඒ විදිහටම තමයි අනක්ෂබ්දයත් ආදී වශයෙන් අවධාන වශයෙන් සිත ධර්ම විස්තර බලවත් මේ ආකාරයටම මේ රටාවටම සඳහන් කරනවා. මහා කච්චන් ස්වාමීන් වහන්සේගේ විග්‍රහය. මෙතෙන්දිත් අපට යම් කිසිවක් කියන්න සිද්ධ වෙනවා මේ අටුවාව මේක පිළිබඳව විග්‍රහ කළ තිබෙන ආකාරය මේ සූත්‍රයේ අර ප්‍රවංචන විනාශංකා පදේ ඒ ගැඹුරු අර්ථය ඉදිරියන ආකාරයට නෙවෙයි විග්‍රහ කරන්න තිබෙන්නේ. ඒකට විශේෂ හේතුවක් තමයි මේ මුලින් කියපු පාඩේ මුල් වචන කීපය තේරුම් ගැනීමදී අටුවාව නොතක හරිනවා මෙතන තිබෙන කාරකයේ පිළිබඳ විශේෂත්වය. ඒ කියන්නේ දැන් මේ සූත්‍රය ආරම්භ කෙරෙන්නේ කොහොමද? භාවකාරකයෙන්. स्वतंत्र करून असतात पाठितची नावाचे येतात प्रतीक समुदाय नावाचे केंद्र त्याचा भूतयात प्रत्येक गेलं त्या कुरुणाने उपदिनं तीन संगती पाचशे एक महिने एक तुम्ही स्पर्शीय පස්සපච්චයා වේදනා ස්පර්ශ ප්‍රත්‍ය කරගෙන වේදනාව. අන්න එතනින් ඉඳලා ඊළඟට විශේෂත්වයක් තියෙනවා. යම් වේදේති සංසංජානාති යම් සංජානාති සංකප්පේති. ඥානික චෛතසිකම්පපංචී. ඒ විදිහට අත්‍යවශ්‍යම උතන අවස්ථා තුනකට බෙදන්න පුළුවන් මේ ඉන්ද්‍රිය ඥානය පිළිබඳව දක්වලා තිබෙන මේ විස්තරය. මහාචාර්ය ස්වාමීන් කළ විස්තරය. සාහකාරකේ ආරම්භයේදී වේදේති වේදනා අවස්ථාවට පත් වුණාට පස්සේ තියෙන්නේ යම් වේදේති සංසයය යමක් වේදේද ඒ හඳුනාගනි. යමක් හඳුනාගයි ඒක පිළිබඳව විතර්ක කරයි. අපි මේක පරිවර්තනය කළාට මොකද අතුවාවයක තෝරන්නේ සංඥා සංජානාති විතක්කෝ විතක්කේති අනුන් විදිහට අර පුද්ගලයෙකු කරන දෙයක් විදිහට නෙමෙයි ඒතර දක්වලා තිබෙන්නේ මේ සංඥාව. ඒ කියන්නේ අන්න වේදනාවක් තියෙනවා. ඒ වේදනාවේ සංඥාව ඉදිරිපත් වෙලා ඒ වේදනාව හඳුන ගන්නවා. ඊළඟට විතර්කයේ ඉදිරිපත් වෙලා සංඥාව පිළිබඳ විතර්ක කරනවා. ඊළඟට ප්‍රපංචයේ නැගී හිටිලා ප්‍රපංචයේ ඒ විතර්කයේ පිළිබඳව ප්‍රපංච කරනවා. ওই විදිහටයි අටුවාව තෝරන්නේ. එයින් අර මහා කච්චාන් ස්වාමීන් වහන්සේ මේ විග්‍රහයේදී මේ මේ විදිහට කල්පකාරකයක් ගැනීමෙන් අදහස අමතක වෙලා තිබෙනවා. යම්කිසි විශේෂ අර්ථයකින් මෙතන මේ බුදු පියාණන් වහන්සේගේ අර යතෝනිදානං දුක්ඛපරි සංකප්පංච සංඥා සංකාරම් දෝතරන්ති ආදී වශයෙන් බුද්ධලෝක ප්‍රපංච සංඥා සංකාරම් නැරෙන ආකාරය විග්‍රහ කිරීම තමයි මේ මහාගතයන් සංඥාන්ති මේ විදිහට මේ ධර්ම සමූහයේ තුන් ආකාරයකින් දක්වලා තිබෙනවා. ආරම්භය භාවකාරක වශයෙන් ඊළඟට තිබෙන්නේ කර්තුකාරක වශයෙන් අර පුද්ගලයා වේදනාවෙන් පස්සේ තමන්ගේ අතට ගන්න බැරි ටික යම් වේදේති සංසංයාවක් කියලා වේදනාවෙන් පස්සේ හඳුන ගන්නවා ඒ හඳුනීම පිළිබඳව ඊළඟ විතර්ක කරනවා ඒ විතර්ක පිළිබඳව ප්‍රපංච කරනවා එන්නේ තුන්වෙනි අවස්ථාවේ හැමතෙම වඩා ඕලාරිකයි මේ ක්‍රමයෙන් ඉන්ද්‍රියානේ ඕලාරික වන ආකාරයෙන් මහකත්ව ස්වාමීන් වහන්සේ පෙන්වු කරා තුන්වෙනි අවස්ථාව ඉතාමත් ඕලාරිකයි ඒක කුමක්ද යම් පතංචේති අතෝ නිදානං පුරුසං පතංච සංඥා සංඛා සංජාචරං එතන පුරුසං කියලා කියන්නේ කර්මගත රූපය. ඒ හැදෙන්නේ අර විදිනාලේ මිනිව පුද්ගලයාව වැඩපවත් වෙනවා අර ප්‍රපංච සංඥා සංඛාවන්. ප්‍රපංච සංඥා සංඛාවන් අපි සංඛා කියන වචන තව තවත් දීර්ඝ විස්තරකින් විවරණය කර යුක්තා. මොකෝර ප්‍රපංච සංඥා සංඛාවෝ අර පුද්ගලයාව අර ඉන්ද්‍රියාණේ මෙහිව පුද්ගලයාව මැඩලනවා අභිභවනය කරනවා. අන්‍ය විදිහක් මෙතන මේ කියන්නේ. අන්‍ය නැගීම නිසා තමයි අර කියාපු විදිහට අර ක්ලේශ රාශිය ලෝකයේ ඇති වෙන්නේ. ඒකට මුලින් විදුවත් යම් කිසි කෙනෙක් අර පමංච කියන වචනේ වැදගත්කම එතනින් අපිට පේනවා. මේක අපි පොඩි උපමාවක් වශයෙන් ගත්තොත් මෙතන මේ වෙන සිද්ධිය දැන් සාමාන්‍ය ජන කතාවක් තිබෙනවා අර මන්ත්‍රකරුවන් එක්තරා මන්ත්‍ර විද්‍යාව පිළිබඳ අවබෝධයක් ඇති කීප දෙනෙක් කරකලයක් නදී යනකොට යාග්‍රේකුගේ අධිසකින් ඉවතලා ඒ තුන් දෙනා එකතු වෙලා ඒ යාග්‍රයාගේ යථා තත්ත්වයටපත් කරන්න බැලුවා එකිනෙක කරා පැට ටික එකතු කරලා ඒ බාදුරගේ රූපේ නැවුවා තව කෙනෙක් මසුත් එකතු කළා පැතුම් යන්න පණ දුන්නා පණ දුන්නාට පස්සේ මොකද වුනේ යාත්‍රාට බුදුන් වුණා පරමන්තකාරය අනිවාර්ය දෙයක් මේ සංකල්ප පිළිබඳ විතර්ක පිළිබඳ ගැඹුරු දර්ශනයක් මේ මේ සූත්‍රයේ සඳහන් වෙන අභිධර්මික සූත්‍රය මේක මේ පිටක් කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ ආනන්ද සාමණේර ප්‍රකාශ කළේ නිකන් නෙවෙයි එතකොට මෙතන තිබෙනවා සම්පූර්ණ රහස මේ සියලුම අර දෘෂ්ටි වාද පිළිබඳව අනුනාවේ අනුසය වශයෙන් බැඳගෙන පිළිබඳ රහස මෙතන තිබෙනවා. මේ සංකල්ප විකල්ප පිළිබඳව බෞද්ධ දර්ශනයේ ඉන්න ඒ වගේම වාග් විෂය පිළිබඳව වචන පිළිබඳව අපේ දිනදා ව්‍යවහාර කරන වචන පිළිබඳව ප්‍රඥාත්ති පිළිබඳව සංකීර්ණ ගැඹුරු දර්ශනයක් මෙතන ඉඳලා වෙනවා. දෙවෙනිට අපි මේ පොතන්ති තම අර්ථ වශයෙන් ප්‍රකාශ කරන පිටින් සඳහන් කරපු මේ පොතන්ති කියන වචනේ දැන් අපි පොතන්ති කියන වචනේ නිරුක්තිය වශයෙන් සලකා බැලුවොත් වාග් ප්‍රපංචය කියන වචනේ සාමාන්‍යයෙන් දුරහාරිය වෙනවා. ඒ කියන්නේ වාග් බාහුව වචන වැඩිපුරේදීම එහෙම නැත්නම් පවරට වඩා විස්තර කිරීම කියලා ඒ අදහස තියෙනවා. පූර්ව පංච ධාතුවෙන් යන වචනයක් තිබෙනවා. ඒක අදහස විහිදී යාම විස්තර කිරීම කියන අර්ථය තිබෙනවා. මේ ප්‍රපංචයෙන් බොහෝ විට සිදුවන්නේ එක්තරා විදිහක මෝහනයක් අවුල් වීමක්. ඒ අර්ථයක් තිබෙනවා. තවත් සමහර තැන්වලදී ප්‍රපංච කියන වචනේ යොදනවා ඒ කෙටියෙන් ප්‍රකාශ කළ දේ වඩා සවිස්තරව දැක්වීම. දැන් අර පුද්ගලයන් හතර දෙනෙක් ගැන සඳහන් වෙනවා උද්ගතකන්‍යු, උපංචිකන්‍යු, මේකේ පදපරම එතන තියෙනවා විපංචිකන්‍යු කියන එක. ඒකත් මේ ප්‍රපංච වලට ටිකක් සමානයි. කෙසේ වුවත් මේ ප්‍රපංච කියන වචනේ සාමාන්‍යයෙන් වාග්ය වහරේ වශයෙන් බලනකොට එක අර්ථයක් තිබෙනවා. එක්තරා විදිහක අනවශ්‍ය වාග් බාහුල්‍යයක්. වචන බදවීමක් නිසා ඇතිවන මෝහනයක්. ඒක හඳුනනවා. නමුත් මෙතන ඊට වඩා ගැඹුරක් දකින්න පුළුවන්. මේ කියන්නේ මේක සාමාන්‍ය කතා ව්‍යවහාර පිළිබඳ එකක් නෙවෙයි මේ සිත පිළිබඳ. ඉන්ද්‍රිය ඥානය පිළිබඳ. දැන් ඔතන විතර්කවලට පස්සේ වෙන අවස්ථාවක් ඇටියට මේ ප්‍රපංච කියලා දක්වලා තියෙනවා. විතර්ක විචාර කියන වචන දෙකත් අපිට පේනවා විතර්කයට පසුව විචාරයේ ඉඳලා තියෙන්නේ අර විතර්කයේම ස්වභාවයක් තිබෙනවා සිත දුවන ස්වභාවය. දුරංගමං ඒක තරම් ආදී වශයෙන් සිතේ තිබෙන ඒ දුවන ස්වභාවය මේ විතර්ක උඩ යන්නේ විතර්ක සංකල්ප. අන්නේ දිලීමෙන් ඇතිවන ඉතාමත්ම බරපතලම මෝහණය මෝහය පිළිවෙනවා මේ පපංච කියන වචනේ. අපි මෙතන ඉඳලා ඊළඟ දවසේ මේ දේශනාව ප්‍රාරම්භ කරනවා. ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුනි මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි